අපතිට්ඨං අනායුහං තින්නං ලෝකේ විසත්තිකං වැඩ සිටින දොළතර මහා සංඝරත්නයන් අවසරයි නායක හමුදා ප්‍රතිතුමා ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්තුනි අද ඔබ සියලු දෙනාටම සතුටු දවසක් ඒ තමයි මෙම ස්ථානය ධම්මපාරමී ආරණ්‍යසේනාසනය ඉදි කරලා සංඝයා උදෙසා දානි පූජා කරලා ඒ විතරක් නෙමෙයි උතුම් ධර්ම දේශනා කිහිපයකට සවන් දීමේ අවස්ථාව වාග්ය ලැබුණා. පින්තුනි මෙම ධම්මපාරමී ආරණ්‍යසේනාසනය ඉදිකිරීම සඳහා මට මුලින්ම උපකාර කළ ඒ ධම්මපාරේ පදනම ඒ වගේම නායක අමුදාපතිතුමා සේනාධිර මහත්මයා ඇතුළු මේ පින්වතුන්ගේ උපකාරයේ මුල් වෙලා තමයි අපට මේ දේ ඉදි කරගන්න හැකියාව ලැබුණේ. එතකොට මේක අපි ඉදි කරන්නට මූලිකම බලාපොරොත්තුවක් බවට පත් උනේ මේ අනුරාධපුර පුණ්‍ය භූමිය පදනම් කරගෙන බොහෝ අයගේ හිතට ලොකු සැනසෙල්ලක් සැහැල්ලුවක් ඇති වෙනවා. එතකොට මේ ධර්මය අහන්න ඒ වගේම බුදුන් වහන්සේ වදාළ ධර්මයේ ඉගෙන ගන්න මේ ධර්මයේ ප්‍රායෝගික පුරුදු කරන්න අවශ්‍ය අයට ඒ සැනසෙල්ල පාදක කරගෙන මේ ධර්මය තමන්ගේ ජීවිතයට තේරුම් ගන්න ඒක ලොකු උපකාරයක් කරනවා. ඒ සියලු කාරණා මුල් කරගෙන තමයි මේ ස්ථාන ඉදි කරන්න හිතුනේ. මාස 7ක වගේ කෙටි කාලෙකින් මෙවැනි විශාල සංඝාවාසය ඉදිකිරිය ඉදි කරගන්න අපට බොහෝ අයගේ උපකාර ලැබුණා. ඉතින් මෙම ආරණ්‍යේ මම අදහස් කළා බුදුරන් වහන්සේගේ බුද්ධ වචනය මුල ඉඳලා සිල් දනාට කියලා දෙන්න. දැන් පැවිදි අය හැටියට නම් බොහෝ වෙලාවට මේ දේශනාව සියල්ලක්ම අධ්‍යයනය කරනවා. නමුත් ගිහි අය හැටියට ගත්තාම කවුරු හරි කියපු දේශනාව විතරයි බොහෝ වෙලාවට ඇහෙන්නේ. නමුත් පින්වතුනි ඒ කාරණාව නිසා තමයි මම කල්පනා කරේ මුල ඉඳලා සියලු දේශනා මේ පින්වතුන්ට කියලා දෙන්න. දැන් අද පළවෙනි දවස නිසා මම සංයුත්නිකායේ පළවෙනි සූත්‍රය ඒ තමයි ඕගතරණ සූත්‍රය. මේ දේශනාව පැහැදිලි කරන්න අදහස් කළා. ඊට පස්සේ දේශනා කරනකොට එක දේශනාවක් විතරක් නෙවෙයි කරන්නේ. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා විමුක්තායතන දේශනාව තුළ සූත්‍රය තුළ විමුක්තියට පත්වෙන කාරණා කිහිපයක් පිළිබඳව. ඒක එකක් තමයි ධර්ම දේශනාව අනික ධර්ම ශ්‍රවණය. අපි අද විමුක්තියටපත් වෙන කාරණාව නැත්නම් අපි හිතමු නිවන් දකින්නට අපි ගොඩක් වෙනාවට මේ දෙක තුලින් පුළුවන් කියලා අද අපි තුල එහෙම හැඟීමක් අඩුයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තුළ මේකත් විමුක්තියටපත් වෙන කාරණා දෙකක් බව පෙන්වා දෙලා තියෙනවා. හැබැයි නිකන් නෙමෙයි ඊදී තුලින් විමුක්තියටපත් වෙන්නේ. ඒකට අවශ්‍ය වෙන්නේ බුදුරන් වහන්සේගේ ධර්මය අහනකොට මේ ධර්මයේ අර්ථය වැටහෙනවා. ඒක ලස්සන විමුක්තායතන සූත්‍රය පැහැදිලි කරනවා. අර්ථය වැටහෙනවා. ඒ අර්ථයේ කුළුම්පල වෙන්නපු මේ දහම් ස්වභාවය වැටහෙනවා. ඒකත් එක හිතේ හටගන්නවා ප්‍රීතියක්. දැන් ටිකක් හිතලා බලන්න මේ පින්වත් පිරිසට යම් දේශනාවක් අහනකොට කරුණු දහම් කරුණු ටික ටික තේරෙනකොට හිතේ ප්‍රමුදිතභාවයේ සතුට ඇති වෙන අවස්ථා නැද්ද? තියෙනවනේ. මෙන්න මේක අපි ප්‍රායෝගිකව පුරුදු කරන්නට ඕනේ. බුදුරණවහන්සේ විමුක්තායතන සූත්‍රය පැහැදිලි කරනවා ඒ හටගන්න ප්‍රීතිය භාවිතා කරන්න කියනවා. ඒක භාවිතා කරනකොට අන්‍යයාට ආස්වාක්කය කරන්න ඒක හේතු වෙනවා. අන්න විමුක්තායතනය බවට ඒ ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණයක්පත් වෙනවා. දැන් එතකොට අපි දැන් මේ විදිහට ධර්ම දේශනාව කරගෙන ඉන්නකොට දේශකයන් හැටියට මටත් මේ ධර්ම දේශනාව සිදු කරනකොට මා තුළ ධර්ම කාරණා වැටහෙනවා. ඒක තුලින් මට ප්‍රීතියක් හටගන්නවා. ඒ කියන ධම් කාරණා මේ පින්වතුන්ට වැටෙනකොට මේ පින්වතුන් තුරත් ප්‍රීතියක් හටගන්නවා. මෙන්න මේක අපි භාවිතා කරන්නට ඕනේ. මොකද්ද භාවිතා කරනවා කියලා කියන්නේ? ඒ දහම් ප්‍රීතිය ඇති වුණේ යම් කරුණක් වැටහීම නිසා. ඒ දහම් ප්‍රීතිය ඇති වෙන්නේ යම් කරුණක් වැටහීම නිසා. ඒ කාරණාව වෙන ලෞකික දෙයක් නෙමෙයි. මොකද ඒ කාරණාව තමන්ගේ ජීවිතයේ සිදුවෙන ක්‍රියාවලිය. දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ තුල කියලා දෙන්නේ දුක හැදෙන වැඩපිළිවෙල හොයන්න. එතකොට මේ අපේ දුක හැදෙන වැඩපිළිවෙල සසර යන ක්‍රියාවලිය මෙන්න මේ පිළිපදව තමයි ඒ දේශනාව තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. එහෙනම් දැන් ඉගෙනගත්ත ධර්මය තුලින් අපට ඒ ධම්ම කාරණා වැටහෙනකොට ප්‍රීතියක් හටගත්තා. එහෙනම් ඒ ප්‍රීතිය හටගත්තේ තමන්ගේ ජීවිතය ගැන ඒ ධර්මය තේරුම් ගැනීමත් එක්ක. දැන් මේ තේරුම් ගත්ත ධර්මය හටගත්ත ප්‍රීතියත් එක්ක අපේ ජීවිතේ දකින්න උත්සාහ කරනවා. ඇස, කන, නාසය, දිවකය, මනස. මේ හයත් එක්ක අපට පුළුවන් දකින්න. එතකොට මේ දකින්න අවශ්‍ය පදනම අපට දේශනාව ශ්‍රවණයෙන් ඒ වගේම දේශකයාට මෙන්න මේ දෙපැත්තට මේක ලැබෙනවා. ඒ විදිහේ ප්‍රීතියක් හටගත්තු තැනදී අපට පුළුවන් පින්වතුනි දේශනාව මතකට නතර කරලා අපට ඒ ප්‍රීතියත් එක්ක කියපු කාරණා තේරුම් ගන්න. මෙහිම ඉතල බලන්න එකක් දැන් මේ පින්වතුන් දේශනාවක් සමහරවට මොකකින් හරි අහනවා. අහනකොට සමහර කරුණු තියනවාද ටිකක් තේරෙනවා. අපි කැමති නේද ඉතින් නවත්තලා ආපස්සට අහලා ඒ ටික තේරුම් ගන්න. අපි අපිට දැන් අපි ගොඩක් වෙලාවට අපිට තියෙන දැන් න්‍යායක් තමයි බණක් අහනකොට ඔක්කොම අහලා ඉවර කරන්න ඕනේ කියන හැඟීම. නමුත් ඒක ඒක නෙමෙයි සැබෑවට විමුක්තායතනයක් වෙන්න හේතු වන්නේ. අපිට මේ කියපු කාරණාව තේරුම් ගනිමින් අහන්නට ඕනේ. එතකොට මේ තේරුම් ගත්ත ටික අපි බලන්නට ඕනේ මොකද්ද මෙතන මේ කිව්වේ කියලා අන්න අපේ ජීවිතයත් එක්ක බලන්නේ. ඒ ප්‍රීතිය ඒ සතුට මුල් කරගෙන. ඒක කෙටි කාලයක් ඉන්න පුළුවන්. නමුත් බොහෝ කාලයක් සාමාන්‍යයෙන් ප්‍රායෝගික කරනවට වඩා ඒ කෙටි කාලය තුළ ලබන අපේ දියුණුව වැඩි. ඇයි? ඒට අවශ්‍ය පදනම ලැබිලා. ඒ ප්‍රීතිය ලැබිලා, ඒ සැපය ලැබිලා. දැන් අපි මේක ප්‍රායෝගික කරන්නේ. අන්නේ සඳහා අපි දැන් අද එක දේශනාවක් කළාට ඊට පස්සේ දේශනාවක් කරනකොට අපි උදේ ඉඳලා හවස වෙනකම්ම දේශනාවක් හෝ දෙකක් හෝ තුනක් හෝ සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි අර විදිහට ප්‍රායෝගිකව එක භාවිත කරනවා. එතකොට මින්වතුනි අපට පුළුවන්කමක් ලැබෙනවා අපි ඉගෙනගත්ත ටික අපට වැටහිච්ච ටික ප්‍රායෝගිකව අපේ ජීවිතයත් එක්ක අත්දකින්නට. ඒකන්න අපට විමුක්තායතනයක් බවට පත් වෙනවා. ඉතින් ඒ විදිහට අපි දේශනාව අහන්නට ඕනේ. දැන් අද බලමු ඕපතරණ සූත්‍රය තුල කුමක්ද කියලා දෙන්නේ කියලා. සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේ තුල දේවතා සංයුත්තේ තියෙන දේශනාවක් තමයි ඕපතරණ සූත්‍රය. මේක ඇත්තරම දෙවි කෙනෙක් ඇවිදilla අහන ප්‍රශ්නයක් නිසා තියෙන්නේ. දෙවි කෙනෙක් ඇවිදilla බුදුරණවහන්සේගෙන් අහනවා කතන්නුතුම් මාරි ශෝකමතරීති. මොකද අහන්නේ ස්වාමීනි ඔබ මේ ඕකේ තරණය කළේ කොහොමද? දැන් අපි ඕගේ කියනකොට විවිධාකාර දේවල් අහලා තියෙනවා. මෙන්නතුනි ඕගේ කියන්නේ සැඩපහර. ඕගේ කියන්නේ සැඩපහර. ඕක හතරක් බුදුරණවහන්සේ විස්තර කරනවා. කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාපෝග. කාමයේ කියන්නේ සැඩපහරක්. එතකොට කාමයේ සැඩපහරක් කියන්නේ දැන් අපි හිතමු විශාල ගංගාවක විශාල ජලපහරක් යනවා. ඒකට වැටුණොත් මොකද වෙන්නේ? එන්න බෑ නේද? ගහගෙනම යනවා. කාමය කියන්නේ සැඩපහර. ඒ වගේම තමයි දැන් අපට මූලික වැටෙන දේ කාමෝගය. ආයි භවෝගය. භවෝගය කියලා කියන්නේ පැවැත්මට පැවැත්මට අපේ තියෙන කැමැත්ත. අපි හැම වෙලෙම කැමති මම පවතින්න. පැවැත්මකට යොමු වෙන්න. මෙන්න මේක සැඩපහරක්. ඒකට ඒ පැවතිනවා කියන එකකින් ගහගෙන යනවා. භවෝගේ ඊළඟට තමයි දිට්ඨියෝගිය. දෘෂ්ටිවලට යනවා. අපි හැම වෙලෙම තමන්ගේ රාමුවකට කොටු වෙනවා. විවිධාකාර දෘෂ්ටිවලට මතවාදවලට යනවා. මෙන්න මේක තමයි දිට්ඨියෝගිය. අවිද්‍යාවෝගිය. ඒ කියන්නේ සත්‍ය නොදැකීමටම යොමු වෙච්ච ස්වභාවය. මේ සැඩපහරින් ගහගෙන යනවා. දැන් මෙන්න මේ සැඩපහරින් ඊතර උනේ කොහොමද කියලා අර දිවියා බුදුරන් වහන්සේගෙන් අහනවා. මේක තමයි පින්වතුනි අපි සියලු දෙනාටම තියෙන සැබෑම සැඩපහර. මේකෙන් අපට ඈතර වෙන්නට අපි ඉස්සල්ලාම දැනගන්න ඕනේ නේද? ඈතර වෙන්නට කලින් මේ සැඩපහරවල් කියන්නේ මොකද්ද කියලා. නැත්තම් අපි දන්නේ නැනේ. කාමෝගය කියන්නේ මොකද්ද? භවෝගය කියන්නේ මොකද්ද? දිට්ඨියෝගය කියන්නේ මොකද්ද? අවිජ්ජාෝගය කියන්නේ මොකද්ද කියලා අපි දැනගන්නට ඕනේ. එහෙමනම් අපි ඉස්සෙල්ලා මේක දැනගන්නට යන්නට ඕනේ. දැන් දෙවියා මේ ප්‍රශ්නේ අහන්නේ සම්පූර්ණයෙන්ම මේ විස්තර දැනගෙන නෙමෙයි. මේක හරියට දැනගන්න දැනගන්න මොකද වෙන්නේ? අන්න මේ ඕකේ තරණය කිරීම පිළිබඳ විග්‍රහ කරපු කාරණාව ඒ තුලින් ලැබෙනවා. අපි බලමු කොහොමද ඕකේ තරණය කරේ කියලා. අපපතිත්තං කවාහං ආවසෝ අනායෝහ මොගමතරින්දී ඇතන් කතම් පනතුම් මාරිසප්පතිත්තං අනායුවං භෝගමතරින්ති. ඔන්න බුදුරණවහන්සේ කියනවා පිළිටන්නේත් නැතුව ව්‍යායාම් කරන්නේත් නැතුවයි මේ සැඩපහර තරණය කරේ. ඊළඟට දෙවිය අහනවා කොහොමද පිළිටන්නේත් නැතුව ව්‍යායාම් කරන්නේ නැතුව තරණේ ඕගේ තරණේ කරේ කියලා. එතකොට අපතිත්තං අනායුහං. පතිත්තිත කියන්නේ පිළිටනවා. ආයුහං ඒ කියන්නේ පතිත්තිත කියන පිළිටන අපතිත්තං කියන්නේ පිළිටන්නේ නැහැ. ඊළඟට වීරියක් කරනවා කියන්නේ අයින් වෙන්න උත්සාහ කරනවා. අයින් වෙන්න උත්සාහ කරන්නේත් නැහැ. මෙන්න මේ දෙක නිසා තමයි ඕගේ තරණය කරේ කියලා. දැන් මේක අපට එකපාරට තේරෙන එකක් නෙමෙයි. ඊළඟට අන ආය ප්‍රශ්න අහනවා. දැන් මේ කියන දේශනාව පින්වතුනි එකපාරට තේරෙන්නේ නැහැ. හොඳට අහන්න. එකයි මේ කියන කාරණාව තේරුම් ගන්න අපි ඕහිත සෝතං කන යොමු කරගෙන අහන්නට ඕනේ අර්ථය ගන්න ඕනේ කියන අදහසින්. එහෙම නැතුව මේක පාට තේරෙන්නේ නැහැ. පිහිටන්නේත් නැතුව, වීර්ය කරන්නේත් නැතුව මේ ඕගේ තරණය කරා. අන්න කොහොමද මේ කරේ කියලා අහනවා. යදා ස්වාහං ආවසෝ සම්තිට්ඨාමි, අදහසු සංසීදාමි. යදා ස්වාහං ආවසෝ ආයුහත දාස නිබ්බුයිහාමි. ඒවා කොහං ආවසෝ අපතිට්ඨං අනායුහං භෝගමතරින් තීති. ඔතනින් බුදු දේශනා ඉවරයි. මොකද කියන්නේ? යම් දවසක මම පිහිටියද අන්න එතකොට පිහිටපු තැන පිහිටියට පස්සේ ගිලෙනවා. යම් දවසක වීර්ය කරනවා උත්සාහ කරනවා ඉල්පෙනවා. උඩට එනවා. පිහිටියානම් ගිලෙනවා වීර්ය කරානම් උඩට එනවා. ඒ නිසා මම ওই දෙක නොකර ඊතර වුණා. දැන් බලන්න එහෙනම් මේ කාරණා ඔය ඉදිරියට අපට තේරෙන්නේ නැහැ නේද? දැන් අපට නම් මේක තේරුම් ගන්න යන්න වෙනවා. මෙතනින් දේශනාව බුදුරණවහන්සේගේ වචන ඉවරයි. දෙවියා ඊළඟට ගාතාවක් කියනවා. කිරස්සංවත පස්සාම බ්‍රාහ්මණම් පරිනිබ්බුතං අපතිට්ඨං අනායවං තින්න ලෝකේ විසද්දක. බොහෝ කාලයකට පස්සේ මම දැක්කා පිරිණිවෙන්ට පත්වෙච්ච බ්‍රාහ්මණයෙක් පිහිටන්නේ නැතුව වැයම් කරන්නේ නැතුව මේ තෘෂ්ණා නම් වූ ලෝකෙන් ඈතර වෙච්ච. ඔන්න දෙවියා කියපු කාරණාව දෙවියට කොට තේරුණා. කීවට පස්සේ පිහිටන්නේ නැතුව වැයම් කරන්නේ නැතුව තෘෂ්ණාව නම් වූ ලෝකෙන් ඈතර වෙච්ච බ්‍රාහ්ම ලෝකෙන් ඈතර වෙච්ච පිරිණීමකටපත් වෙච්ච බ්‍රාහ්මණයෙක් මම බොහෝ කාලයකට පස්සේ දැක්කා. ඔන්න දෙවියා සතුටු වාක්‍ය කියලා යන්න යනවා. දැන් අපි මේක එහෙනම් ටිකක් තේරුම් ගන්න උත්සාහ කරන්නට ඕන. දැන් මම කිව්වට එක දේශනාවක් තමයි මේ කරගෙන යන්නේ කියලා මේ දේශනාව තේරුම් ගන්න අපට සුලම් ගුණාණයක් නැහැ. මේ දේශනාව තේරුම් ගන්න අපට නොතේරෙන කාරණාවක අර්ථය ගන්න අපි ආයෙ මොකද කරද යන්නට ඕනේ. අටුවාවකට යන්න ඕනේ. කොතනින්ද අටුවාව කියන්නේ අර්ථකථනය. කොතනින්ද අර්ථකථනයට යන්නට ඕනේ? කාගේ අර්ථකථනයකටද? බුදුරජාණන් වහන්සේගේ නේද? අපි වෙන කෙනෙක්ගේ අර්ථකථනයට ඉන්න හරියන්නේ නැහනේ. එහෙනම් මේක තේරුම් ගන්න අපි ආය යන්න ඕනේ. නොතේරෙන කාරණාව තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ තවත් අර්ථකථනයක්. කොහෙන් හරි හොයාගන්න වෙනවා. ඒකයි බුදු දේශනාව ඉගෙන ගැනීම වටිනාකම. දැන් අපිට මේ දේශනාව ඔන්න අපි හිතමු සමහරවල්ලාට මේ පිටුතුන් අහලා ඇති. ඉගෙනගෙන ඇති. නමුත් දැන් මේකේ අපිට මේ කියපු කාරණාව ඒ විදිහටම තේරුම් ගන්න පුළුවන්කම ලැබුණාද? බෑ නේද? මේක තේරුම් ගන්නේ නම් බුදුරණවහන්සේගෙන් අටුවාවක් හොයන්නට ඕනේ. බුදු දේශනාවේ. බුදු දේශනාවේ මේකට ගොඩාක් අටුවා තියෙනවා. උදාන පාළිය තියෙනවා, ජීවිතක පාළිය තියෙනවා. දිට්ඨිගත සූත්‍රය, ලෝකාවලෝකන සූත්‍රය මෙන්න මේ වගේ ලස්සන විස්තර ටික පැහැදිලි කරනවා. මේක අපට ඉස්මතු කරලා ගන්න පුළුවන් විදිහට. මම මේකේ ඉස්සල්ලා මෙතනින් අපට ගන්න පුළුවන් පුංචි කාරණාවක් පැහැදිලි කරලා දෙන්නම්. පින්වතුනි අපි සියලු දෙනාම දන්නව නේද බුදුරණවහන්සේගේ ධර්මයේ කරා යන තැනදී මූලිකවම දහම තේරුම් ගත්ත කෙනා අත්දකින කරුණු තුනක් තියෙනවා. මොකද්ද? අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. එහෙනම් පින්වතුනි අපපතිට්ටං අනායුහං කියන කාරණාවේදී අපට මේ ත්‍රිලක්ෂණය හමු විය යුතුද නැද්ද? හමු විය යුතුයි. අපපතිත්තං අනායුහං කියන කාරණාවේදී මේ ත්‍රිලක්ෂණය හම් වෙන්නට ඕනේ. එතකොට හේතුප්‍රත්‍ය බව දකියපු තැනදී තමයි මම මගෙන් ශුන්‍ය බව අත් වෙනවා අත්තු විදන්වා. මම සහ මට අයිති දේ ශුන්‍ය බව දකින්නේ හේතුප්‍රත්‍ය බව දකින්න තැනදී. එහෙනම් මේ තුනම එයා නුවණින් දකිනවා අපතිත්ත අනායුව වෙනකොට. දැන් ඔන්න අපට මේ තුන තව හිතන්න යමක් ආවා. දැන් මම මේ කියන කාරණාව හොඳට අහගන්න වෙන දෙයක් එක්ක නෙමෙයි. මේකේ තේරුම දැනගෙන මොකද්ද බලා ගන්න නෙමෙයි. මේක දැන් අපේ ජීවිතයේ එක්ක කොහොමද ගැලපෙන්නේ? දැන් අර මම කියව කාරණාව ගැන හිතලා බලන්න. අපතිත්ත අනායුව පිහිටි නොපිහිටීම සහ වෑයම් නොකිරීම මේ දෙක තුල ගැඹෙනවා ඒ කරුණු දෙක සිදු වෙනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම බව හම්බෙන්නට ඕනේ. එහෙමනම් පින්වතුනි අනාත්ම භවදී ලැබෙන දේ තමයි මම කියලා ගැනීමේ තියෙන බොරුව. දැන් මේ අපතිත්ත අනායුව කියන එකේ අනිත් පැත්ත පතිත්තිත පිහිටීම ඒ කියන්නේ පිහිටනවා සහ වීර්ය කරනවා කියන කාරණා තුල ගැඹෙනව නේද අයිතිත්වයක් හොඳට හිතන්න පිහිටීම සහ වෑයම් කිරීම අයිතිත්වයක් ගැඹෙන්නේ නැද්ද පුජ්‍යලිය බද්ධ වෙන්නේ නැද්ද ආත්ම දෘෂ්ටිය බද්ධ වෙන්නේ නැද්ද එහෙනම් පිහිටීම සහ වෑයම් කිරීම කියන පැති දෙකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමක් සිදු වෙන්නේ නැහැ පිහිටීම සහ වෑයම් කිරීම කියන පැති දෙකේම අහුවෙන් ලැබෙන්නේ නැහැ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපතිත්‍යානායෝ කියන තැනදී තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ලැබෙන්නේ. එතකන් අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ලැබෙන්නේ නැහැ. එහෙනම් එතනින් අපර දෙකක් පැහැදිලි වුණා නේද? බුදුන් වහන්සේ මේ ධර්මයේ මූලික තැනට යන්න අවශ්‍ය කාරණාවෙත් අදාළ පදනම මේ මේ දේශනාව තුළ අන්තර්ගතයක් තියෙනවා. පිහිටීම සහ බයන් කිරීම කියන දේ තුළ. එහෙනම් කොහොමද නොපිහිටමින් වෑයම් නොකරමින් මෙහි නිතරවන්නේ? අපි බලමු මේකට අටුවාවක් ගන්න. ඒ තමයි ලෝක ලෝකාවලෝකන සූත්‍රයේ ditthigata සූත්‍ර තුළ පැහැදිලි කරන මෙන්න මේ වගේ. මේ ලෝකේ කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් තමයි භවරාම භවරත භව සම්මුදිතා. හැමෝම ඉන්නේ භවයේ කියන්නේ පැවැත්මට ඇල්ලලා හතුටු වෙලා මේකත් එක්ක ඉන්නේ. මේක එක කොටසක් ඉන්නවා. ඔලියන්ති එකේ. දෙවෙනි කොටස අතිදාවන්ති එකේ. තුන්වෙනි කොටස තමයි මේ දෙකම ඉක්මවලා අන්න අපතිට අනාහිය යන ගමන. චක්කුමන්තෝ පස්සති. එතන කියන්නේ යන්නේ ඒක. චක්කුමන්තෝ පස්සති. ඇස් ඇති කෙනා දකිනවා. අන්ත දෙක මොකද්ද? ඔලියන්ති එකක් අතිදාවන්ති එකක්. ඔලියන්ති කියන කාරණාව තමයි පිහිටලා බැසගෙන ඉන්නවා කියන එක. අතිදාවන්ති කියන්නේ ඉක්මවා දුවනවා. මෙන්න මේ දෙක තමයි අන්ත දෙක. එතකොට එහෙනම් ඔය අන්ත දෙක ගැන මේකේ අන්තර්ගතයක් තියෙනව නේද? පිහිටීම සහ වෑයම් කිරීම කියන එකට ඔලියන්ති සහ අතිදාවන්ති කියන දෙක තියෙනවා. එතන මේ දෙකම නැති දැනගන්න අපට මාර්ගය ආවා. චක්කුමන්තෝ පස්සති. මේ දෙකම නැති තැන අපතිට අනාශය වෙනවා නම් තුන්වෙනි එක විග්‍රහය දෙනවා දෙතිගල සූත්‍ර ලෝකාලෝකන සූත්‍ර මොකද්ද? චක්කුමන්තෝ පස්සති. ඇස් ඇති කෙනා දකිනවා කියන කාරණාව. මොකද්ද දකින්නේ? බුහතම් බුහතතෝ පස්සති. හටගත් දේ හටගත් ආකාරයෙන් දකිනවා. බුහතම් බුහතතෝ පස්සති. හටගත් දේ හටගත් ආකාරයෙන් දැකලා බුහතත් නිපිදා යුරාගා නිරෝධය පටිපන්නෝ හොතී. හටගත් දෙයට Nirodhe නිවීම පිණිස යොමු වෙනවා. එතකොට නම් මේ කරුණ තුළ මේ අපපතිච්ච අනාගය වෙන තැනදී කොහොමද වෙන්නේ කියන එක අන්න අටුවාව තියෙනවා අර දේශනාවේ. මොකක්ද අටුවාව? මේකේ අර්ථය ගන්න අපට යන්න වෙන බුද්ධ දේශනාවකට එතන පැහැදිලි කරනවා. චක්කු මන්තෝ ඇසට කෙනා දකිනවා හටගත් දේ හටගත් ආකාරයෙන් දකිනවා. ඒ හටගත් දේ හටගත් ආකාරයෙන් දැකීම තමයි පින්වතුනි අප්‍රතිත්තං අනායුහං කියන මේ කාරණා තුල ගැඹෙන්නේ. ඊළඟට දැන් අපි ලෝකයේ තුල තියෙන්නේ චක්කමන්තෝපසති නෙමෙයිනේ පතිච්චිත සහ වයම් කිරීම. ඒ කියන්නේ ඔලියන්ති එකේ අතිදාවන්ති එකේ. බැස ගැනීම සහ ඉක්මවා දෙවීම. අන්න ඒක ලස්සනට පැහැදිලි කරනවා. මේ ලෝකේ බොහෝ අය ඉන්නවා කාමයට ඇලීමට සතුටු වෙලා මේ භවයෙන් නිදහස් වෙන්න කැමති නැහැ. එයාලා භවය තුලම ඉන්නේ. ඒක භව තණ්හාවක්. એટલે භවය තුලමයි. එතකොට ඔන්න හිතලා බලන්න ඇහින් රූප දකිනකොට අපි පින්වතුනි ඇහින් රූප දකින තැනදී මේ දකින රූපයක ලෝකයා කැමති සතුට වෙන්නේ පිහිටන්න හොඳ දේ අල්ලගෙන ඒක තුල ඉන්න කැමති කන නාසය දිව කය මේ හැම දෙයකම ලැබෙන දේ සතුට වෙන්න කැමති අන්න පිහිටනවා මේක පිහිටපු කෙනා මෙයාට කැමැත්තක් කරනවා මේක ඉක්ම මේක අයින් කරන්න ඕන කියලා. ඔන්න අනිත් පැත්ත. දැන් අපට ඒක හිතෙන්නේ නැහැ. අපි හිතන මේක අයින් කරන්න. හැබැයි අයින් කරන්න හිතෙන්නේ තව දෙයකින්. විභවේන බවස්ස නිස්සරණ මහසු සබ්බේත අනිසට්ටා බව මිතස්මා වද බවස්ම ආතු වදා. හොයන්නේ මොකද්ද? මේකින් අයින් වීමක් හොයනවා විභවයෙන්. ඒ කියන්නේ මේක අයින් කරලා හතුට වෙන එක අයින් කරලා නිදහස් වෙන්න හොයනවා. සතුට වෙන එක අයින් කරලා නිදහස් වෙන්න හොයනවා. අන්න ඉක්මවා දුවනවා. සබ්බේතේ සිසි කෙනෙක් නිදහස් නැහැ කියනවා. විභවයෙන් නිදහස් විභවයෙන් හොයනවා නිදහස් වීම. නමුත් සියලු දෙනා භවයමයි කියනවා. ඔන්න පැති දෙක. දැන් මේ පැති දෙක තියෙන්නේ මගේ අදහසක් එක නෙමෙයි. මේකට මම අර්ථය ගන්න ගියා බුදුරණවහන්සේගේ දේශනාවකට. ඒ තමයි ditthිගත සූත්‍රයක් ලෝකාවලකුණ සූත්‍රයක්. ඒ දෙකේ තියෙනවා මෙන්න මේ කාරණාවේ අර්ථය. එතකොට එක කොටසක් කියනවා පිළිතලා සතුට වෙනවා. තව කොටසක් කියනවා මේක කරදරයි එපා ඕනේ කියලා මේක අයින් කරන්න වෙනවා. හැබැයි අයින් කරන්නේ තව දෙයක් අල්ලගෙන. ඒ දේ තුලම තියෙනවා පිහිටා ඉන්නේ මම ආත්මය හැඟීම අයින් කරන්නේ කවුද? ඒක එපා කියලා යන්න හදන්නේ ඒත් මම. හැබැයි අපි අයින් කරන්න උත්සාහ කරන සමාහලනාවට අපට කාමෝගය කියන එක යම් පමණකට ඒ කියන්නේ සැඩපහර නෙමෙයි කාමයේ කියන එක යම් පමණකට යටපත් වීමක් තියෙනවා. නමුත් පින්වතුනි මේ සැඩපහර කියන එක කියන්නේ සත්‍ය ආකාරයෙන් දකින්න නැති තාක්කල් සැඩපහර නතර වෙන්නේ නැහැ. අපට කාමයේ නම් වූ සැඩපහරට අහුන වෙන්න හැකියාව ලැබෙනවා. නමුත් සැඩපහර නතර වෙන්නේ නැහැ. සැඩපහර තරණය කරලා නෙමෙයි තියෙන්නේ. නමුත් අන්න අපපතිච්ච අනායෝ කියන තැනදී කාමෝග විතරක් නෙමෙයි භවෝග දිට්ඨියෝග අවිජ්ජාවෝග හතරම. ඒ යෝග හතරම තරණය වෙනවා අපපතිච්ච අනායෝග කියන තැනදී. දැන් එනම් මේ කියපු කරුණු ටිකෙන් යමක් වැටහෙන්න ඇති. ඒ තමයි පිළිටනවා කියලා කියන්නේ මට ලැබෙන සියලු දේ සතුටින් පිළිගැනීම. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය මන කියන සියලු දේ තුළ අපි හොඳ දේ තියා ගැනීම. ඉල්ප වෙනවා කියන අපිට වීර්ය කරනවා නැත්නම් අතිදාවණය කරනවා කියන්නේ මේක අයින් කරන්න හොයනවා. අයින් කරන්න හොයන්නේ මොකද්ද? මට ලැබෙන දේ අයින් කරන්න හොයනවා. එතකොට එහෙනම් මේ දෙක තුළම කත්සුත්තේ තියෙනවා නිත්‍ය සැප ආත්ම ගැනීම තියෙනවා. නිත්‍ය සැප ආත්ම කියන දේ ඉක්ම වෙන බව බුහතම් බුහතතෝ පස්සති කියන වචන තුනම අන්තර්ගතයි. ඒ මොකද්ද? අනිත්‍ය බව. එහෙනම් අපතිත්ත අනායුග කියන කාරණාව තේරුම් ගන්න චක්කුමන්තෝ පස්සති කියන තැනට යන්න වෙනවා. ඒ කියන්නේ මොකද්ද? බුහතම් බුහතතෝ පස්සති හටගත් දේ හටගත් ආකාරයෙන් දකින්නවා කියන තැනට යන්න වෙනවා. ඒක හරියට තේරුම් ගත්තා නම් පින්වතුනි අපතිත්ත අනායුග කියන දෙක යා යොමු වෙලා මේ කාර්යයෙන් තේරුම් ගන්න පෙරදින අපතිත්ත අනාජම කියන දෙකට යමු ඉන්නේ නැහැ. පතිත්තිත පිහිටලා මේ දෙක භූතම් භූතතෝ පස්සති කියන එක තේරුම් ගත තැනදී තමයි අර අපතිත්ත අනාජෝ කියන දෙයකට යොමු වෙලා තියෙන්නේ. එහෙනම් අපට බලෙන් අපතිත්ත අනාජෝ වෙන්න බෑ. අපි වෙන්නෙම පතිත්තිත පිහිටනවා වීර්ය කරනවා ඔය දෙක කරන්නේ. ඒ දෙක තුනම මම උත්සාහයක් කරනවා කෙනෙක් තියාගන්න ලැබෙච්ච දේ කෙනෙක් අයින් කරන්න ලැබෙච්ච දේ භූත භූතත උපස්සිත වෙලා අනාත්ම බව සාක්ෂාත් වෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි හොඳට හිතලා බලන්න මේ කාරණාව තේරෙන්න තේරෙන්න දැන් කොතෙන්ද යමු වෙන්නේ? ඔන්න දැන් කොතෙන්ද යමු වෙන්නේ මෙතන? හටගත්ත දේ හටගත් ආකාරයෙන් දකිනවා කියනවා නම් දැන් මොකටද යමු වෙන්නේ තියෙන්නේ? පටිච්ච සමුප්පාද ධර්මයෙන් වැඩ නේද? බුදුන් වහන්සේ කච්චාන සූත්‍ර ලස්සනට පැහැදිලි කරනවා. මොකද්ද? මධ්‍යම ප්‍රතිපදාව හැටියට. පටිච්චසමුප්පාද ධර්මයේ. පටිච්චසමුප්පාද ධර්මයේ සමුදය දැක්ක තැන, Nirodhe දැක්ක තැන සමුදය දැක්කන නොලි දකින්නවා. ඒකට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. පටිච්චසමුප්පාද කියන්නේ බුදු වචන ටිකක් නෙමෙයි. පටිච්ච සමුප්පන්න බව වටහා ගැනීම කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. අන්න බුහතම් බුහතත උපසතිය. හටගත් දේ හටගත් ආකාරයෙන් දකිනවා නම් බුහතසට නිබ්බිදායි, නිරෝධායි, විරාගයි පටිපන්නෝ හොති. නිරෝධිය කියමු වෙනවා. හටගත්ත දේ හටගත් ආකාරයෙන් දැක්කම යොදට යමු වෙනවා. එහෙනම් දැන් අපට මොකද කරන්න තියෙන්නේ? අපතිත්ත අනායුව කියන ප්‍රතිදකට යන්නට නම් ඒ අපතිත්ත අනායුව කියන ස්වභාවයට, ඒ කියන්නේ පතිත්තිත නොවි ඉක්මවා දුවන්නේ නැති ස්වභාවයට යන්න නම් අපි මොකද කළ යුත්තේ? පටිච්ච සමුප්පාද ධර්මයෙන් යන්න වෙනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ හොයන තැනදී මොකද වෙන්නේ? ඕක හතර කියන එක ලස්සනට අවුල් වෙනවා. එතකන් ඕක අතර කියන්නේ වචන ටිකක් විතරයි. එහෙමනම් අපි බලන්නට ඕනේ පටිච්ච සමුප්පාද ධර්මය කොතනද? අපේ ජීවිතේ. පටිච්ච සමුප්පන්න බව දකින්නට ඕනේ. පටිච්ච සමුප්පන්න බව දකිනකොට මොකද වෙන්නේ? පිළිදන්නේත් නෑ, වීර්ය කරන්නේත් නෑ. මොකද හම්බෙන්නේ? අනිත්‍ය බව, හේතුප්‍රත්‍යයෙන් උපන් බව, හේතුප්‍රත්‍යයෙන් උපන් බව මොකද හේතුප්‍රත්‍යයෙන් හටගත්තේ? මට දුකක් නෙමෙයි. හේතු නිසා හටගත්ත දුක හේතු නිසා හටගත්ත ඵලය තුල මම කියන ක්‍රියාකාරීත්වය ගැනීම වැරදි බව දකිනවා. එතකොට එනම් පිහිටීම සහ වීරිය කිරීම කියන කාරණාවට පුද්ගලයෙක් අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් නොපිහිටීම වැයන් නොකිරීම කියන කාරණාව තුලම තියෙනවා තිලක්ෂණය කියන කාරණාව. ආරෂ්ඨාංග මාර්ගයෙන් සකස් වෙනවා. අනිත්‍ය බව දකිනවා, දුක් බව දකිනවා, අනාත්ම බව දකිනවා. එහෙනම් බලන්න පින්වතුනි මෙන්න මේ කාරණාව ටිකක් හිතලා බලන්න අපේ ජීවිතය තුළ මේක අපි අහපු ධර්මයක් එක්ක මේ කාරණා වැටෙනකොට අපට සියුම් සතුටක් අපේ හිතේ හටගන්නේ නැද්ද සතුටක් හටගන්නවා මේක වැටෙනකොට සතුටක් හටගන්නවා එතකොට දැන් මේ හටගත්ත දේ හටගත් ආකාරයෙන් දකිනවා කියන එකට අපි යොමු වෙන්නේ කොහොමද දැන් ඔන්න සතුට මුල් කරන් භාවිතා කරන්නේ කොහොමද දැන් අපේ ලෝකය කියන්නේ මොකද්ද? ඇස, කන, නාසය, දිව, කය, මන. ඇස, කන, නාසය, දිව, කය, මන තමයි ලෝකය කියන්නේ. එතකොට මේ ලෝකේ හටගන්න ආකාරය කියන්නේ පටිච්චසමුප්පාද ධර්මය. ඔන්න දැන් එහෙනම් ඇසනම් වූ ලෝකය හටගන්න ආකාරය කොහොමද කියන එකට අපි අපි තුලින් අර ප්‍රීතිය පාදක කරගෙන අන්න තේරුම් ගන්න බලන්නට ඕන. ඒ ප්‍රීතිය පාදක කරගෙන තේරුම් ගන්න පටන් ගන්නට ඕනේ. එතකොට මොකද වෙන්නේ? මේ වැටහිච්ච දහම් කාරණාව තව තවත් වටහා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. අන්න එතන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ප්‍රීතිය, සැපය, සමාධිය, යථාභූත ඥානය. යථාභූත ඥානය ආවේ අර අහපු ධර්මයේ ටික ටික වැටහෙනකොට ඒ වැටහීමත් එක්ක හටගත්ත ප්‍රීතිය, සැපය, සමාධිය. ඒකත් එක්ක යථාභූත ඥානය. වෙන යථාභූත ඥානයක් නෙමෙයි. අර කියපු එක ඒ ආකාරයෙන් දැක්කා. ඒ දේශනාව තුළ ඉස්මතු කරපු පැහැදිලි කරපු ඒ කාරණාව ඒ ආකාරයෙන් දැක්කන්න යථාභූත ඥානෙ. භූතම් භූතව පස්සති වෙනවා. එහෙමනම් පින්වතුනි හොඳට හිතලා බලන්න මෙන්න මේ විදිහට අපි මේ දේශනාව අපි භාවිතා කරන්නට ඕන ප්‍රායෝගිකව. අපි අද ගොඩාක් වෙලාවට කරන දේ තමයි දැනුමක් හැටියට ඉගෙන ගන්නවා. නමුත් ඒ දැනුම ප්‍රායෝගිකත්වයට යන්නේ නැහැ. මේ දැනුම කියන එකත් කාරණා පහකින් තියෙනවා. මොකද්ද? සුතා, දතා, වදසා, පරිචිතා, මනසාන, පෙක්ඛිතා, නිත්‍යස පටවිද්දා. අපි අහනකොට ධර්මය අහනකොට මේ අර්ථය ගන්න අදහසින් අහන්න ඕනේ. අහන්න ඕනේ, ධාරණය කරගන්න ඕනේ. මේ සත්‍යයනා කරනවා. මොකද සත්‍යයනා කරන්නේ මතක හිටින්නද? මනසින් කල්පනා කරන්න ඕනේ. ඒක නිරවුල් කරගන්න මේ ඔක්කොම සුතය. එතකොට මේක නිරවුලෙන් දවුලෙන් මොකද වෙන්නේ? අන්න ප්‍රීතිය එනවා. මේ කියපු කාරණේ දවුල නිරවුලෙන් ප්‍රීතිය එනවා. ඒ ප්‍රීතිය භාවිතා කරනකොට අන්න අපට ඒ සමාධිය මුල් කරගෙන අපි ප්‍රීතියට පාදක වුණ යම් දහම් පරයයක් එකද ඒ දහම් පරයය දකින්න අපට යොමු වෙන්න පුළුවන්. දැන් මේ පින්වතුන් සමහරවිට දේශනාවල අහලා ඇති එක එකය අවබෝධ වෙච්ච ආකාරය එක එක පරයවලින් කියනවා. ඇයි තමන් අහ පරයයක් තියෙනවනේ. තමන් පටන් ගත්ත පරයයක් තියෙනවා. දැන් කිංසිකෝපම සූත්‍රය ගත්තොත් එහෙම හතර දෙනෙක් හතර විදිහකට කියනවා. එතකොට අපි දැන් මේ එක දේශනාවක් අහනකොට අපට පාදක වුණා ඒ දේශනාව. ඒ දේශනාව පාදක කරගෙන ඒ තුළින් හටගත්ත ප්‍රීතිය මුල් කරගෙන අපි චිත්ත ඒකාග්‍රතාව ඇති වෙලා ඒ කාරණාව සත්‍ය වශයෙන් දකිනකොට අපිට කියන්න වෙන්නේ මොකද්ද අපි දැක්කේ? මොකක් කියලා දැක්කේ? දැක්කේ මොකක්ද කියලා කියන්නේ? ඒ පාදක කරගත්ත කාරණාව. අපි මාර්ගයට යන්න පාදක කරගත්ත කාරණාව. අන්න එනම් අපට මේ ධර්මය අහනකොට අපට යම්කිසි පාදක දෙයක් තියෙනවා. හැබැයි ඒ පාදක කරගත්ත දේ මුල් කරලා අපි එතනින් එහාට අර්ථය ගන්න ඉවසන්නට ඕනේ. අපට කවදාවත් එහෙම විමසන්න නැතුව අපට මේ අර්ථය ගන්න බෑ. මේක ටික ටික කරනකොට පින්වතුනි අපේ ජීවිතය තුළ වැඩෙනවා මොකද්ද? ටික ටික වැඩෙනවා ප්‍රඥාව. හරියට අර වෑයෙන් රහිනවා වගේ වෑයෙන් රහිනකොට වෑය ටික ටික ගෙවෙනවා. නමුත් අපට පේන්නේ නැහැ. හැබැයි හරි දේ කරනකොට හරි දේ කරනකොට ටික ටික වෑය ගෙවෙනවා. අවසානයේ ගෙවුණට පස්සේ හොඳට ගෙවුණා කියලා ප්‍රකට වෙනවා. එහෙනම් සම්මාදිට්ඨියට පත්වන්න මූලික පදනමුනේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසමනසිකාරය. එතකොට සද්ධර්ම ශ්‍රවණය කරලා ඒ යෝනිසෝ මනසිකාරය කරනකොට තමයි අර වැය දිරනවා වගේ අපේ ප්‍රඥාව ටික ටික වැඩෙන්නේ. ඊළඟට අන්න ධම්මවන්දන ප්‍රතිපදාව. එතකොට මොකද ධම්මවන්දන ප්‍රතිපදාව විය යුත්තේ? ධම්මවන්දන ප්‍රතිපදාව විය යුත්තේ අහපු කාරණාව ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළින් අත්දැකීමයි. අහපු කාරණාව ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළින් අත්දැකීම තමයි ධම්මවන්දන ප්‍රතිපදාව කියන්නේ. මෙන්න මේ කාරණා ටිකට යොමු වෙනවා පින්වතුනි. අපි හරියට ධර්ම දේශනාවක් ඇහුවොත්. මම නිතර කියන කාරණාව තමයි ධර්ම දේශනාවක් අහලා යොමුනට පස්සේ අපිට මේ දේශනාව අංග සම්පූර්ණ තේරුණා කියලා කෙනෙක් ගත්තනම් සත්‍ය වශයෙන්ම තේරුණා නම් එයා කවුද? සෝතපන්න. සත්‍ය වශයෙන් මේ කාරණාව තේරුණා නම්. එහෙම නැතිනම් වචන ටික අර්ථයක් විතරයි තේරෙන්නේ. හරියට ධර්මය ඇහුවා කියන්නේ මේ දේශනාව අහනකොට මොකද්ද ලැබෙන්නට ඕනද? මට මේකේ තේරුම් ගන්න දෙයක් තියෙනවනේ. මට මේකේ හිතලා විමසලා ප්‍රායෝගික කරන්න දෙයක් තියෙනවනේ. මට මේක සම්පූර්ණයෙන් තේරෙන්නේ නැහැ. නමුත් මේක තේරුම් ගන්න නුවණින් විමසන්න මට දැන් දෙයක් ලැබිලා තියෙනවනේ. අන්න අපට නුවණින් විමසීමට අවශ්‍ය මතනම ලැබිලා. ඒ සම්මාදිට්ඨියටපත් ඒක. සම්මාදිට්ඨිය ඇතිවන්න පත්ති නුවණින් විමසීම. සද්ධර්මයේ ශ්‍රවණය කරාට පස්සේ නුවණින් විමසීමට අවශ්‍ය වෙන විදිහට අපට දේ ලැබුණාමයි සම්මාදිටපත් වෙන්න පුළුවන්. එහෙනම් මේ දේශනාවක් අපි ශ්‍රවණය කරාම අපට මේ දේශනාව තුළ ලැබෙන්නට ඕන යන්නේ ඒක. යම් කිසි කෙනෙක් කිව්වොත් එහෙම දේශනාව තේරුණා කියලා. ඒ කියපු සම්පූර්ණ දෙක ඒක කරුණු දෙකකින් වෙලා තියෙනවා. එක්ක කෙනෙක් සෝතපන්න වෙලා. නැත්තම් ඒක පොඩ්ඩක්වත් තේරෙලා නැහැ. පොඩ්ඩක්වත් තේරෙලා නැහැ. ඒ කියන්නේ දේශනාවේ අර්ථය තේරෙලා නැහැ. හැබැයි වචන ටික මතක තියෙනවා. ඕක තමයි තේරුණා කියලා කෙනෙක් කිව්වනම් වෙලා තියෙන දෙක. මොකද මේකේ අර්ථය යන්නට ඕනේ. ඒ වගේම මේ අර්ථය වැටහෙන්නට ඕනේ. ඒකත් එක්ක අපට මේක සක්සුගතසේ මේක පැහැදිලි වෙන්නට ඕනේ. අන්න ඊළඟ රායක භාවිතාවෙන්නේ. මොකද දැන් සුතා දතා වටිසා පරිජිතා මනසානුපිත දිට්ඨිය සුප්පටින්ද. ඔය කර්ණ පහක් තියෙනනේ. ඔය කර්ණ පහම ඇති වෙලා ඒකේ සියලු අන්තර්ගතේ වෙන්නට නම් ඒ කියන්නේ මේ දහම් දැන් ඒ ඒ කියන්නේ දහම්මැස ඇති වෙන විදිහ වැඩපිළිවෙලා. නිවන් දකින මිනිහ වැඩපිළිවෙලා විග්‍රහ කරපු දෙන්න. අනිදේශනා නෙමෙයි. දහම්මැස ඇති වෙන විදිහේ නිවන් දකින විදිහ වැඩපිළිවෙලා ඉස්මතු කරපු දේශනාව තුළ ඒක හරියට තේරෙනවා මේ පහම ඇති වෙන්නට ඕනේ. ඒ පහම ඇති වෙච්ච තැන එයාට ආයහසයක් නැහැ. එයාට ඡන්දයක් එනවා. අර කීතර විග්‍රහ කරන්නේ මොකක් කරන්නද? අන්න ඡන්දයක් එනවා මේක දකින්න වීර්ය කරන්නේ. ඒ ප්‍රීතිය භාවිතා කරනවා. අන්න එතකොට තමයි යථාභූත ඥානයත් එක්ක ඒ කියපු කාරණාව සක්සුදක්සේ පැහැදිලි වෙන්නේ. එතකන් සක්සුදක්සේ පැහැදිලි වෙන්නේ නැහැ. අන්න එහෙනම් අපට දේශනාව ඇහුවට පස්සේ කුමක්ද අපි දේශනාවෙන් ලබාගත යුත්තේ? තේරුණා කියන එක නෙමෙයි අපට ලැබෙන්නට ඕන මේ දේශනාව තුළ මට නුවණින් ඉමසන්ද මට සම්මාදිට්ඨියට පත්‍ය වෙන කාරණාව කරන්න යමක් ලැබිලා තියෙනවා. අන්න එයා තමයි හරියට දේශනාව ඇහුවා කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ කාරණාව අපි දැන් හොඳට හිතන්නට ඕනේ. කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. මේ කාරණා අපි කරන්නේ කොහොමද කියලා. දැන් මේකෙදම පුංචි කාරණා ටිකක් තව කියලා දෙන්න. මොකද අපි ඇත්තටම ලෝකයේ තුල අපි කරන වැඩේම තමයි පිහිටීමයි වීර්ය කිරීමයි. අර කාරණාවට අපි යනවා නම් ඒ කියන්නේ චක්කුමන්තෝ පස්සති වෙනවා නම් හරියටම වෙන්නේ සෝතපන්න කෙනාට. මොකද වචනේ තුලම තියෙනවා චක්කුමන්තෝ පස්සති කියලා. මොන මොන ඇහැදතර කියන්නේ? පඤ්ඤා ඇහැ. එහෙනම් පඤ්ඤා ඇහැ පිරිපුන් කෙනා තමයි හරියට මේක දකින්නේ. පඤ්ඤා ඇහැ ඇති වෙන්න මොකද්ද කරන්න තියෙන්නේ? අන්න යෝනිසමනසිකාරය. එතකොට ඒ කල යුතු කාරණාව අපේ ප්‍රීතිය, සැපය, සමාධිය සියල්ලම පාදක කරගෙන ඒකයි මම මේක අර මුලින්ම පැහැදිලි කරේ. අපිට මේක ප්‍රායෝගිකත්වයක් තියෙන්නට ඕන කියලා. ප්‍රීතිය, සැපය, සමාධිය මේ සියල්ලම පාදක කරගෙන අපි අන්න යොමු වෙන්නට ඕනේ මේ කාරණාව සත්‍ය වශයෙන් දකින්න යන මාර්ගයට යන්න. අපිට හොඳට හිතලා බලන්න ජීවිතේ අපි හැමෝම දැන් අපි හැමෝම ධර්මයට ආවේ සසරෙන් නිදහස් වෙන්නනේ. අපි හැමෝම ධර්මයට හසරට තියෙන බය නිසානේ. ඒක තමයි අපේ මූලික පදනම. ඒ පදනම ඉඳලා ආව කෙනා කාගෙන්ද ඉගෙන ගන්න යන්නේ නිදහස් වෙන ක්‍රමේ? බුදුරණන් වහන්සේ කියන්නේ ඔන්න හොඳට හිතන්න නැත්නම් ගොඩක් අය වරද්දවා ගන්න පුළුවන් මම මේ කියපු කාරණාව හරියට තේරුම් ගත්තේ නැත්නම්. අපි තේරුම් ගත්තා සසර භයානකයි මාව සසර නිදහස් කරගන්නට ඕනේ සක්කාදිට්ඨිය කියලා දෙන එක ප්‍රහාණය කරන්නට ඕනේ කියලා අපි තේරුම් ගත්තා. තේරුම් අරගෙන අපි එනවා ධර්මයට මොකද දෙන්නේ? මාව නිදහස් කරන්න දුකින්. එතකොට අපි කවුරු ළඟද යන්නේ මාව දුක නිදහස් කරන්න? බුදුරණාහි ළඟට. එතකොට මාව දුක නිදහස් කරගන්න කාගෙදේද ඉගෙන ගන්නට ඕනේ? බුදුරණාහි කියපු දේ. එහෙනම් බුදුරණාහි කියපු දේ ඒ ආකාරයෙන් ඉගෙන ගන්නකොට හරියට තේරෙනකොටම අර අදහස ටික ටික නැති වෙලා යනවා. මොකද වෙන්නේ? මාව නිදහස් කරගන්නවා කියන කාරණාව දුරු වෙනවා. ඇයි දුරු වෙන්නේ ඒක? මේ ධර්මයේ තුල මොකක්ද ඉලිප්පෙන්නේ? හරියට ඉගෙන ගන්නවා නම් අනිත්‍ය බව, දුක බව, අනාත්ම බව. ඒක නේද ලැබෙන්නේ? අන්න ධර්මය ද යොමු වෙනවා නම් සක්කායදිච්චේ කැඩෙන මාර්ගයට යොමු වෙනවා නම් එයාට අර මාව නිදහස් කරගන්නවා කියන එක ටික ටික ටික ටික කැඩි කැඩි යනවා. එයා මොකටද යන්නේ ළඟට? සත්‍යම දකින්නට ඕනේ. සත්‍යම හොයන්නට ඕනේ. සත්‍ය හොයනකොට හොයනකොට ලැබෙනවා මම කියලා ගත් එක බොරුවක්. ඉතින් මම කියලා ගත් එක වැරදි නම් මම දහස් කරගන්න ඕනේ කියන කාරණාව යටි ඉතුරු වෙයිද? ඒක නැති කියලා යනවා. අන්න ඒ විදිහට පුදු කිරීමකට යමු වෙනවා. හැබැයි ඒක හරියටම එතෙන් යමු වෙන්න එනකන් අපි මාව නිදහස් කරගන්න ඕන වැඩ පිළිවෙල කරන්න ඕනේ. ඒක මතක තියාගන්න. මොකද එහෙම නොවුනොත් එහෙම අපි මේක වැරදිව තේරුම් ගත්තා වෙනවා. හැබැයි අපි මාව නිදහස් කරගන්න ඕනේ වැඩපිළිවෙලට අපි ඊට අවශ්‍ය පදනම දාගන්න අතරතුර අපි මාව නිදහස් කරගන්න ක්‍රමයේ කියලා දෙන්නේ බුදුරණවහන්සේනේ. ඒක හරියට ඉගෙන ගන්නට ඕනේ. ඒක හරියට ඉගෙන ගත්තේ නැතිනම් අපි මොන වැඩපිළිවෙල කරත් කිය ඒක නිදහස් වෙන වැඩ පිළිවෙල කියපු කෙනාගේ ධර්මයේ හරියට ඉගෙන ගන්න නැතිනම් පුළුවන් වෙයිද නිදහස් වෙන්න? නිදහස් වෙන්න බෑ. එහෙනම් අපි අර මූලික ඒ කරුණු සියල්ලක්ම කරන්නට ඕනේ. අපි ධර්මීය අහන්නට ඕනේ. ධර්මීය අහනකොට අහනකොට අපි තුල මූලික කරුණු නැති වෙනවා නෙමෙයි. ඒ මූලික කරුණු ප්‍රඥාවත් එක්ක සිදු වෙනවා. එයාට බලෙන් බලහත්කාරයෙන් කරන ස්වභාවය නෙමෙයි යන්නේ. අන්න ඒක තමයි වීරිය කරනවා කියන එක දුරු වෙන්නේ. අතිදාවනේ. එතකන් අපි අතිදාවනයක් කරන්නේ. ඉක්මවා දුවන්න හොයනවා. කාවද? මාව මොකෙන්ද? දුකින් අයින් කරන්න හොයනවා. මාව දුකින් අයින් කරන්න හොයනවා එතකම්ම අතිදාවණය කරන්න. අතිදාවණය කරන එක නැති වෙනවා චක්කුමන්තෝ පස්සති වෙන තරදී. එතකන් අතිදාවණය කරනවා. හැබැයි අතිදාවණය කරන එක අපට බලෙන් නතර කරන්න බෑ. මොකද බලෙන් නතර කරන්න යන එක වැරදි. අපි දැන් අතිදාවණය කරන කාරණා අපි ගොඩක් ගොඩක් කාලවට කරන්නේ කුසල් පැත්ත. ඒ කියන්නේ පින පැත්ත. අපි ඒක කරන්නට ඕනේ. ඒක නතර කරනවා නෙමෙයි. ඒක කරනවා. නමුත් අපි අධිදානයේ එක්ක යොමු වෙන තැනදී ඉගෙන ගන්න ඕනේ මොකද්ද? බුද්ධ වචනය. ඒ බුද්ධ වචනය තුළින් අපිට ලැබෙන්න ඕනේ අර සුතාගතාව සසා පරිචිතා මනසානුපික්කතා දිට්ඨිය සුප්පට විද්‍යා කියන කරුණත් එක්ක ඒ ධර්මයේ අර්ථය අපට එන්නට ඕනේ. ඒ අර්ථය අපට එන තැනදී අර අතිදාවණය ඉක්ම වෙනවා. දැන් අතිදානය කරනවා කියන කාරණාවද අපි ඉක්මවා දුවනවා කියන කාරණාවේදී පිහිටීම කියන කාරණාව තියෙනවා කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. විභවයෙන් නිස්තරණයක් හොයන තැනදී එතනත් භවයමයි කිව්වා. ඇයි ඒකට හේතුව? විභවයෙන් නිස්තරණයක් හොයනකොට අපි අකමැති අයින් කරනකොට අපි කැමති වෙන දේක් අල්ලගෙන සමාධිය අල්ලගෙන අපි කැමති දේක් අල්ලගන්නවා අකමැති දේ අයින් කරන්නේ. නමුත් අපතිට අනායෝ කියන තැනදී මුහුදම් බුදුද පස්සති කියන තැනදී චක්කමන්තෝ පස්සති කියන තැනදී අල්ල ගැනීමක් එකක්වත් අල්ල ගැනීමක් නැහැ. අල්ල ගන්න කෙනෙක් ඉන්නට ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ලකින තැනදී අල්ල ගන්න බව එයාගෙන් දුර වෙලා යනවා. එහෙනම් පින්වතුනි අපි හොඳට මතක තියාගන්න ඕනේ මේ කියපු කාරණා ටික. දැන් මම පටිච්චසමුප්පාදය පිළිබඳව විග්‍රහ කරන්න අදහසක් නෙමෙයි තියෙන්නේ. මම මේ දේශනාව තුළ තියෙන මූලික අර්ථය මේ ඉස්මතු කරලා පෙන්නුවේ තවත් බුද්ධ වචන කිහිපයක් පාදක කරගෙන. ඉතින් අපි ඉතින් එහාට අපි තේරුම් ගන්නට ඕනේ පටිච්චසමුප්පාදයත් එක්ක තවත් ඉදිරියට යන්න. ඒ වගේම මේ කියපු කාරණාව අපේ ජීවිතය තුළ තවත් ප්‍රායෝගිකව අත්දකින්නට අපි උත්සාහ කරන්න ඕනේ. ඒක කරන්න අපි ධර්මය අහනවා. ඒ ධර්මයත් එක්ක මම අර මුලින් කියපු විදිහේ අපි වැඩපිළිවෙලක් ඉදිරියේදී කරන්න අදහසක් අපි ඇති කරගෙන තියෙනවා. ඒ වගේම තමයි ඒ දේ කරන්න අපි මූලික කාරණාව අතහරින එකක් එමෙයි කරන්නේ. ඒ දේ මූලික ටිකක් කරනවා. හැබැයි ඒ දේ තුල කොච්චර හිතියද? බුදුරජාණන් වහන්සේගේ නිවැරදිව මේ ආරණ්‍යන් මාර්ගයේ ඉස්මතු කර බුද්ධ වචනේ ඒ විදිහට තේරුම් ගන්නේ නැත්තම් අපට ඉදී වෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්නට ඕනේ. ඒක තේරුම් ගන්න යන්නේ නැතුව කවදාවත් වෙන්නේ නැහැ. යාදි සංගපතේ බීජං කාදි සංගරතේ පල. බීජ අපරුවොත් ඒ බීජට අනුව යස්යන්නේ. අපි වීයටයක් අපොල්ලා අපි හිතුවට අනේ මේකෙන් හතරම් බීජ ලැබේවා කියලා කවදාවත් වෙන්නේ වීයටෙන් වීමයි ලැබෙන්නේ. ඒ කරපු අස්වැන්න අස්වැන්න ලැබෙන්නේ වපුර බීජ අනුව. එහෙනම් අපි කරන්නට ඕනේ දහම අවබෝධ කරගන්නට අවශ්‍ය විදිහට පිළිවෙල. ඒක කරොත් තමයි අපට ඒ තුළින් ප්‍රඥාව ඇති කරගන්නටයි කාරණාව හේතු වන්නේ. ඉතින් පින්වතුනි මෙන්න මේ බුද්ධ වචනය තුළ අපට ගොඩාක් දේවල් ගන්න තියෙනවා. මේ බුද්ධ වචනය තුළ මේ බුද්ධ වචනය තුළ ඉස්මතු කරපු කාරණා තුළ අපි සියලු දෙනාම ඉන්න තැන තමයි පිහිටීමත් මේ ව්‍යායාම් කිරීමත් කියන තැන. ඔය දෙක යමෙක් ඉක්මවනවා ඉක්මවමු ඉක්මවල ඉක්මවල නෙමෙයි මූලිකව තියෙන්නේ මේක ක්‍රියාව යාකාරයෙන් දැක්ක පිහිටන සහ වෑයම් කරනවා කියන එක අන්න යා සත්‍ය දැකපු කෙනා. පිහිටීම සහ වෑයම් කිරීම කියන එක ඉක්මවලා මේ නිවුණා කියන කෙනා තමයි සම්පූර්ණයෙන්ම මේ දේශනාවේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒකයි චිරස්සංවත පස්සාම බ්‍රාහ්මණං පරිනිබ්බුතං අපතිත්තං අනායුවං තින්න ලෝක විසත්තිකම්. බොහෝ කාලයකට මම පස්සේ දැක්කා පිරිණිවනටපත් වෙච්ච රාගමණී පිහිටන්නේ නැතුව වෑයම් කරන්නේ නැතුව තණ්හාව නම් වූ ලෝකේ. දැන් මෙතන කියනවා තින්නම් ලෝකේ විසත් එක. විසත් එකෙන් තණ්හාව. මේ තින්නම් කියන්නේ ඊතර වුණා. තණ්හාව නම් වූ ලෝකෙන් ඊතර වුණේ. පිහිටන්නේ නැති වුණාම වෑයම් කරන්නේ නැති වුණාම. දැන් අර මම අර කලින් දේශනාවේ පැහැදිලි කරානේ පිහිටනවා සහ වෑයම් කරනවා කියන එකට භව තණ්හාව විභව තණ්හාව. එතකොට භව තණ්හාව සහ විභව තණ්හාව ඊළඟට මේකට මන්තරගත වෙනවා අනිත් පැත්තෙන් කාම තණ්හාවත් මෙන්න මේ තණ්හා තුනම අදාළ වෙනවා. නමුත් මේ තණ්හා තුනේම ප්‍රධාන තණ්හාව තමයි භව තණ්හාව. ඒක දේශනා කීපයකම තියෙනවා. ඒක ප්‍රධාන තණ්හා බව මේ පින්වත්තුන්ට පැහැදිලි වෙන්න ඇති විභවයෙන් භවයේ නිස්සරණයක් හොයනවා කියන එකේදී විභවයෙන් භවයේ නිස්සරණයක් හෙව්වත් ඒත් භවෙමයි කියනවා. කාමය කියන්නේ භවයක්. එහෙනම් මේ තණ්හා තුනටම ප්‍රධානලා තියෙන මොකද්ද? භව තණ්හාව කියන එක. ඒකයි බුදුරණවහන්සේ මහා සලායතනික සූත්‍රයේ තවත් දේශනා කීපයකම මේ භව තණ්හාව මූලික කරලා පැහැදිලි කරලා පෙන්වන්නේ. එහෙනම් මෙන්න මේ පවතිනවා නම් තණ්හාව ප්‍රධාන වෙලා අනිත් විභව සහ කාම කියන තණ්හා මේ සියල්ලංගෙම ඊතර වුණා කියනවා පීඩන් නැතුව වෑයම් කරන්න දෙන්නකොට. අපි අද තණ්හාව කියලා අපට ලැබෙන කාරණාව තමයි අපි ගොඩක් වෙලාවට හිතන දේ තමයි මට කැමති දේට ආස කරන එක නෙමෙයි. අපට හැමෙන්න ඕක විතරයි. ඒ තණ්හා මොකද්ද? කාම තණ්හාව. මූලිකවම සංකල්පේ රාගයත් එක්ක හැමෙන එක. ඊට පස්සේ තියෙනවා පවතින්නට තියෙන තණ්හාව. පවතින්න තියෙන තණ්හාව කියන එක භව තණ්හාව කියන එක අවිද්‍යාවත් එක්ක තියෙන්නේ. අවිද්‍යාව නීවරණාන සත්තන තණ්හා සංයෝජනාන. තණ්හා සංයෝජනය කියන කාරණාවේදී ප්‍රහාණය කරනදී අවිද්‍යාවත් භවතණ්ණාවත් කියලා මහාසලය දෙන සුළු දුක්ඛ නිරෝධාර සත්‍ය සමුදයේදී භවිත භවතණ්ණා විග්‍රහ කරලා නිරෝධය කියන්නේ භවිත භවතණ්ණා දුරු වීම. එහෙනම් අවිද්‍යාවත් එක්ක භවතණ්ණාව බැඳලා තියෙනවා. ඒ භූතම් භූතතර පස්සති වෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? එක්කෙනෙක් පිහිටනවා අනෙත් එක්කෙනා ඉල්පෙනවා. ඉල්පෙනකොටත් භවය තියෙනවා. විභවයක් තියෙනවා. ඊළඟට පීඩන දේ තුළ සමහර කාම දෙන්න පුළුවන් භවයක් තියෙනවා. පිළිනවා කියන කාරණා තුළ කාම තණ්හාවක් තියෙනවා, භව තණ්හාවක් තියෙනවා. ඉල්පෙනවා කියන කාරණා තුළ විභවයක් තියෙනවා, භවයක් තියෙනවා. මෙන්න මේ විදිහට තණ්හාව එක්ක තමයි පිහිටීම සහ ඉල්පීම එක තියෙන්නේ. සත්‍ය දකිනකොට භූතම් භූතදෝ පස්ස තියෙනකොට පීඩන්නේත් නැහැ, ඉල්පෙන්නේත් නැහැ. අන්න යා නිදහස් වෙනවා. ඉතින් එහෙනම් පින්වතුනි මේ උතුම් බුද්ධ වචනේ මේ කෙටි කරුණු ටිකක් තියෙන්නේ. නමුත් මේ කෙටි කාරණා ටික තුළ විශාල අන්තර්ගතයක් තියෙනවා. අපිට මේක අහනකොටම එකපාරට යම් වචන ටිකක් එනවා. සමහරවිට අහනකොට කෙනෙකුට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි? වීර්ය කරන්න පෑයම් කරන්න නැහැ කියලා කියනවා. අපි වීර්ය කරන්න ඕනේනේ. දැන් අපි සිල් රකින්න, කුසල් කරන්න අපි වීර්ය කරන්න ඕනේ. ඒක නොකර අපිට පුළුවන් දෙයක් බෑ. අපි එතකොට අපි මූලිකව අපි එන තැන මොකද්ද? පුජ්‍යලයක් කරන දේ. හැබැයි පුජ්‍යලයක් කරන දේට එනකො වගේම අපි බුදුරජාණන් වහන්සේ කියපු දේත් අහන්නට ඕනේ. එතකොට පුජ්‍යලයා කරනවා මේක වීර්යයක් කරනවා පටන් ගන්නවා. ඊට පස්සේ ධර්මය අහනකොට ඒ වීර්ය මාර්ගාංගයක් සම්මා වායාමයේ කියන්නේ. මාර්ගාංගයක්. ඒකයි මාර්ගය කියන්නේ සංකතයක්. මාර්ගයත් හරියටම ආවනම් ඒ තුලත් අනාත්මව හම්බ වෙනවා. අපි අපට මූලිකව වීර්යය කියන එක හම්බෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය එක්ක. නමුත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය එක්ක වීර්යයත් එක්ක යනකොට අපට මාර්ගය තුලදී ඒක මහාදත් පරිසුත්තියෙන් පැහැදිලි කරනවා. එතන පැහැදිලි කරන මොකද්ද? එතන වීර්යය කියන්නේ මේ සත්‍ය දැකීමට යොමු වීම. වෙන දෙයක් නෙමෙයි. එතෙන් යොමු වීම වීර්ය සම්මාවයි. එතකොට එතන සම්මා වායාමයේ කියන තැනදී, ඒ වීර්යය කියන තැනදී පුජ්‍යලේ කරන දේ නෙමෙයි තියෙන්නේ. මාර්ගාංගයේ හැටියට සත්‍ය දකින්න වැඩ පිළිවෙල. නමුත් මූලිකව පුජ්‍යලය කරන වීර්යය ඒ කාරණාව තියෙනවා. ඒක අපි කරගෙන යන ගම අපි හොඳට හිතන්න අපි මේ ආවේ වෙන දෙයකට නෙමෙයි බුද්ධ වචන ඉගෙන ගන්න. ඒක අමතක කරන්න එපා. අපි අපට තේරෙන රාමයෙන් අපට තේරෙන කෝණයෙන් අපි මේ හැමදේම කරගෙන යන අතරතුර අපි බුද්ධ වචනේ හරියට ඉගෙන ගන්නට ඕනේ. ඒක ඉගෙන ගන්න තුව මාව නිවන් දක්වන්න බෑ. අපි මොන දේ කරත් හරියට බුද්ධ වචනේ ඉගෙන ගන්න නැතුව මාව නිවන් දක්වන්න බෑ. මාව නිවන් දක්වන්න පුළුවන් හරියට බුද්ධ වචනේ ඉගෙන ගන්නකොට. එතකොට බුද්ධ වචනේ තුල අන්තර්ගත වෙනවා අර මාව නිවන් දක්වනවා කියන කාරණාව ඇතිවෙනවා සත්‍යභාවයේ. අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම බව හම්බ වෙනවා. එයාට පුළුවන්කම ලැබෙනවා මේ විමුක්තිය කරා යමු වෙන්න. ඉතින් ඒක නිසා ඔබ අප සියලු දෙනාටම මේ උතුම් බුද්ධ වචනය අපේ ජීවිතේට මේ මේක ඇත්තටම මේ දේශනා සියල්ලන්ගෙම කැටි කරපු දේශනාවක් පොහොදන සූත්‍රය කියන්නේ. මේ බුද්ධ වචනේ මේ සියලු දැන් අපි සියලු දෙනාම යෝගයකට අහුවලා තියෙන්නේ. එතකොට යෝගේ තරණය කරනවා කියන කාරණාව මේ සියලු දේත් එක්ක අපිට කතා කරන්න පුළුවන්. එහෙනම් අද දවසේ අපි මේ කතා කරපු උද්දේශනාව ඉතාමත් වැදගත් කාරණාවක් මේ තුළ තියෙනවා. ලොකු දෙයක් මෙතන අන්තර්ගතයක් තියෙනවා. මෙන්න මේ අන්තර්ගතය අපි තේරුම් ගන්නට ඕනේ. ඒ තේරුම් අරගෙන අපි ඒක භාවිතා කරන්නට ඕනේ. එහෙම වුණොත් පින්වතුනි අපටත් ඒ උතුම් බුද්ධ වචනය වටහාගෙන ඒක භාවිතා කරලා අපතිත්ත අනායුබ පිහිටන්නේ නැතුව වෑයම් කරන්නේ නැතුව තින්නං ලෝකයේ විසත්තික මේ තෘෂ්ණාව නම් ලෝකයෙන් ඈතර වෙන්න පුළුවන්. ඒ නිසා අපි සියලු දෙනාටම ඒ ලෝකයෙන් ඈතරවන්න මේ උතුම් බුද්ධ වචනේ අපි සියලු දෙනා උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දවසේ අප ජීවිතයේ විශාල පුණ්‍ය ධර්මයන් රාශියක් කරගන්න යුතුනවා. ඉතින් මේ සියලු දේවල් අපට කරගන්නට හේතු කාරණාවක් බවට පත් උනේ මේ ආරණ්‍ය සේනාසනයේ සකස් කළා සංඝයා උදෙසා පූජා කිරීම නිමිති කරගෙන. ඉතින් මේකට අපට ගොඩාක් බොහෝ පිරිසක් දායකත්වය දැක්වුවා මේ දේ සිද්ධ කරගන්න. ඒ සියලු දෙනාටම සතුටු වෙන්න පුළුවන්. ඒ තරක් නෙමෙයි මේක දැකබලා අනිත් අයට සතුටු වෙන්න පුළුවන්. එතකොට මේ ස්ථානය මුල් කරගෙන අපි ඉදිරියට මෙවැනි විදිහටම බුද්ධ වචනයක් අපි ශ්‍රවණය කරනවා. ඒ වගේම අපි ඒක භාවිතා කරනවා. මෙන්න මේ කරුණු ඔක්කොටම අපි යොමු වෙන්න අදහස් කරලා තියෙනවා. ඉතින් ඊළඟ වැඩසටහන අපි අගෝස්තු 12 වෙනි ඉරිදා පවත්වන්න අදහස් කරලා තියෙනවා. ඒකට මේ කියන ධර්මයේ වැටහෙන මේක තේරුම් ගන්න අවශ්‍යතාවය තියෙන අයට සහභාගී වෙන්න පුළුවන්. හැම මාසෙම දවසක් මුලින් ඉඳලා අපි පටන් ගන්නවා මේක ඉදිරි දේශනා ටික. ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් මේ සියලු අයිතිය මේ කාරණා ඒ විදියට දේශනාවල් මේ පිඹුතුන ශ්‍රවණය කරන්න මේ කරුණු සිද්ධ කරන්න සියලු අයිතිය මේවා ඉදි කරලා දුන්න අයට ඒ අයට විශාල පිනක් වගේම ඒ කට්ටියට ලොකු මාර්ගයෙන් හේතු වෙන විදියටත් ඒක යොමු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා වැඩසටහන සියලු දේවල් නිමා කරන්නට මම අපට උපකාර කළ අයට පින් අනුමෝදන් කරන්නට අදහස් කරනවා. පින්වතුනි ඉස්සල්ලාම පින් අනුමෝදන් කරන්නට ඕන අද දවසේදී අපට මේ ස්ථානය තුළ මේ සංඝසතු කිරීම පින්කම සිදු කරන්නට ඒ වගේම දාන දානයේ සංඝසතු කළ පූජා කරන්න මේ සියලු දේ සඳහා වැඩමවා වදාළ අපගේ මහෝපාද්‍යය ඒ වගේම ශ්‍රී කල්‍යාණ වංශ මහානිකායේ මහානායක ඒ වගේම අමරපුර මහානිකායේ මහෝපාද්‍යය අතිපූජනීය දොරම් පහළ චන්දසිරි නායක ස්වාමින් වහන්සේ ඉතින් අපේ කරුණාව අපට කරුණාව දක්වලා අපේ උපාධ්‍යයන් වහන්සේ මේ ස්ථානට වැඩම කරන්නට යෙදුණා. ඉතින් විශේෂයෙන් අපි උපාධ්‍යයන් වහන්සේට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. තුනුරංගලන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවන්නේ සැලසෙත්වා. තව තවත් මේ ශාසනික කටයුතු කරගෙන යන්නට ශක්තිය ධෛර්ය වාසනා උදා වේ. උතුම් ගෞතම ශාසනයේ දහමින් සැනසෙන්නට මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ගෞතම සාසනය තුන් දහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මේ ස්ථානයට වැඩම වැඩම කරලා අපට ධර්ම දේශනා කරලා අපට උපකාර කරපු පොස්වත් යරීමල නායක ස්වාමීන් වහන්සේ අනුමෝදන් වෙත්වා. තවත් මේ ශාසනයේ සේවය කරන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සියලුම සංඝ රත්නයට මේ වැඩම කොට වදාළ සියලු සංඝ රත්නයට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු සංඝ රත්නයල උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ ආරණ්‍ය සේනාසනය හදන්න මූලිකම උපකාරය තමයි ධම්ම පාරමී පදනම. ධම්මපාරමී පදනමින් තමයි අපට මේක ඉදම හොයලා හදන්න මේවා කරන එක සියල්ලක්ම අපට මූලිකව කටයුතු කරේ මූලික මුදල් අපට ලබා දුන්නේ. ඒ වගේම අද සංඝයා උදෙසා පිළිකර සපයලා දුන්නා. ඉතින් ඒ නිසා ධම්මපාරමී පදනමේ සියලු දෙනාට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. ඒ සියලු දෙනාට තවත් මේ ශාසනය කටයුතු කරගෙන යන්නටත් හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා. උතුම් ධර්මයෙන් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කරගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපි අපට උපකාර කරපු නිහාල් කෘපසිංහ මහත්මයා මත්සායිහා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ගරුලී කම්තුමා එතුමා අපට බොහෝ උපකාර කරා මේ සඳහා දායකත්ව ලබා දීලා ඒ වගේම මෙම ස්ථානයේ අපට අපි සාමාන්‍ය නිකන් හදන්න ගියා නම් අපට මේ වෙනකොට හදනවා කියලා හිතන්නවත් විදිහක් නැහැ. ඉතින් අපට මුදල් ලැබුණට මේක හදන්නට අපට නාවික හමුදාව කිය නැත්තම් කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපට මේ සඳහා ඊටාම සදැහැතින් යුක්තින් යුක්තව දායකත්වයේ දැක්වූ නාවික හමුදාපති වයිස් අද්විරාල් සිරිමන් හනසිංහ මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම තමයි ඒක හොයා බලා කටයුතු කරපු සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් ගේලද්දේවල් සේනාධිර මහත්මයාටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම උතුරු පළාත් ආඥාපති මුදිත ගමගේ මහත්මයාට, ඒ වගේම රවි රණසිංහ මහත්මයාට, ඒ වගේම තමයි නාවික හමුදාවේ මෙතන වැඩ බලපු පාටිකෝරාල මහත්මයා, සුසන්ත මහත්මයා, ඒ වගේම පූනෑව කැම්ප් එකේ අනදෙම් නිලධාරීතුමා, ඒ වගේම විධායක නිලධාරීතුමා ඇතුළු ඒ සියලු නිලධාරීන් අපට බොහෝ උපකාර කරා මේ ස්ථානය ගොඩනගා ගන්නට. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපේ ලස්ති ගුණසේකර මහත්මයා මේ ආදි සියලු දෙනා අපට නිලධාරීක උපකාර කරා. ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම තමයි මෙතන මේ වැඩ කටයුතු ඉතාම ඕනෑකමින් හොයලා බලලා කටයුතු කළා සුරු නිලධාරී ප්‍රියන්ත. සමල්ලාවට මාස ගණන්, පැය ගණන් නොනිදා එයා මේ සඳහා හොයලා බලලා කටයුතු කරා. ඒ වගේම අනිත් නැවියන් සියලු දෙනාම. ඉතින් මේ නාවික හමුදාවේ මේ සියලු දෙනාට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා කායික මානසික සැනසෙල්ල උදා වේවා. ඒ වගේම ගෞතම සාසනය උතුම් දහමින් සැනසෙන්න මේ පින උපකාරයක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම මේ රස කරගන්න දෙන සියලු පුණ්‍ය ධර්මයන් අපට මුදලින් බොහෝ අය උපකාර කරා. ඉතින් මට යම් පිරිසක් අපට ගොඩාක් ළමින් උපකාර කර පිරිසකට මම පින් අනුමෝදන් කරනවා විශේෂයෙන්ම ඩයස් මහත්මයා, ඒ වගේම බණ්ඩාර මහත්මයා, ඒ වගේම ධනංජේත්‍යාරච්චි මහත්මයා, ඒ වගේම සිරෝමිස්, ඒ වගේම ප්‍රදීප් ජනක ප්‍රදීප් මහත්මයා ඒ වගේම CCD ආයතන විශේෂයෙන් මතක් කරගන්න CCD ආයතනය අපට ගොඩාක් උපකාර කරා. ඉතින් මේ CCD ආයතන සුජිත් මහත්මයා, රෝහණ මහත්මයා, ඒ වගේම උදයන්ග මහත්මයා මේ ආදී බොහෝ අය අපට මේ සඳහා උපකාර කරා. ඉතින් මේ සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. තුනුලං අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවන්නේ සැලසෙත්වා මේ ගෞතම සාසනය තුන් දහමින් සැනසෙන්න මේ සීල පින් උපකාරයක් වෙත්වා ඒ වගේම තමයි පින්වතුනි අපට මේ ලංකාව විතරක් නෙමෙයි මේ සඳහා උපකාර කරේ විදේශගත සිටින බොහෝ අය මේ සඳහා උපකාර කරා ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව, එංගලන්තය ආදී විවිධාකාර රටවල අය අපට මුසුදා ගොඩාක් උපකාර කරා. ඉතින් ඒ විදේශගත අද මේ වැඩසටහන සජීවීව නරඹන ඔබ සියලු දෙනාට විදේශගතව සිටින ඔබ සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඔබ සියලු දෙනාත් මේ පුණ්‍ය ධර්මයන් දැකබලා හතුටින් අනුමෝදන් වෙත්වා. මේ ගෞතම සාසනයේදීම උතුම් දහමින් සැනසෙන්න ඔබටත් මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම තමයි මේ රස කළ ගත්ත පුණ්‍ය ධර්ම අපි විශේෂයෙන් මතක් කරන්න ඕන තවත් කාරණාවක් තමයි අටුගැලියාවේ මේ චතුරානි හාද්‍යාරයක මොකද අපට බොහෝ වෙලාවට ණයට තමයි බඩු දෙන්නේ පස්සේ මුදල් ගෙවන්න. ඉතින් කිසිම පැකිලියකින් තොරව ඒ සඳහා උපකාර කරා ඉතින් ඒ නිසා චතුරාර්ය ආභාරකයේ අධිපතිතුමාටත් මේ පින් අනුමෝදන් වෙලා තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසිලා ගෞතම සාසන තුන් දහමින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම තමයි කටුකෙලියාව ගම්වාසී සියලු දෙනාට මේ අල්ලපු නිවස්වල සියලු දෙනා අපට උපකාර කරා. ඉතින් මේ ගම්වාසීන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් කටුකෙලියාව ග්‍රාම නිලධාරීතුමාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම තමයි මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා අපට ගොඩාක් උපකාර කරා. එතුමාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටමත් ගෞතම සාසතුන් දහමින් සැනසෙන්න මේ සීල පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂකතුමා අපට උපකාර කරා. එතුමාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපි අපට මේ සඳහා විවිධාකාරයෙන් උපකාර කරා මේ දාන මේවට පිළිකර සැපෙවුවා දානේ දුන්නා මේ මාගලේ ප්‍රදේශයේ පිරිස ඒ වගේම මේ අපට නිරන්තරයෙන් උපකාර කරන පිරිස මේ සියලු දෙනාට නම් නොකී මේ හැම සියලු දෙනාටම විශේෂයෙන් අපේ කනිල්ලායි අතුල්ලායි ඒ වගේම ලක්මාල් දොස්තර මංජුල ඒ වගේම බාතරේ අපේ සනත් මල්ල අධිකාරියලා ආදී මේ සියලු දෙනා අපට ගොඩාක් උපකාර කරා. ඉතින් ඔබ සියලු දෙනාට මේ දායකත්වය මුල් කරගෙන තවත් ඉදිරියට මේ දහමින් සැනසෙන්න මේ සීල පුණ්‍ය ධර්මයන් උපකාරයක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම මේ පරිලයන්ට ඉදින් සියලු ඥාතීන් විශේෂයෙන් අපවත්ව දාලා තිබුණේ කටුකුරුනේ ඥානানন্দ නායක ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිවී සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. නාවි සමුදාවේ මිය පරලෝකයේ සියලු දෙනාටත් ඔබ නමින් මියගේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම නිවී සැනසෙන්නට මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සඳහා අපට දෙවියන්ගේ උපකාර ලැබෙන්නේ නැති ඉතින් ඒ දෙවියොත් පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටත් මේ පින් දැකවලා හතුරටපත් වෙලා ආයු වර්ණ සැප බල ප්‍රඥා වර්ධනය කරගනිත්වා ගෞතම සාසනේ උතුම් දහමින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්නේ. ඒ වගේම මේ ස්ථානට සහභාගී වුණ ඔබ සියලු දෙනාටම මේ දැකු බලා හතුරු වුණ ඔබ සියලු දෙනාටම ඒ වගේම මට උපකාර කර මහා සංඝරත්නයට ඒ වගේම සිල්මෑණිවරුන්ට මේ සිල් දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ ධර්මික ආරක්ෂාව රැකවන්නේ සැලසෙත්වා උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා ප්‍රසාදු කියන පින් අනුමෝදන් හොඳයි ආශිර්වාද කරනවා වන්දනා කරගන්න අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබාන සම්පatti විනාතේ සමිජ්ජතු සියලු දෙනා සුවපත් වෙත්වා දුක් වෙත්වා නිරෝගී වෙත්වා